සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ඔබ නැවතත් බෞද්ධ රූපවාහිනිය සමගින් බෞද්ධ ගුවන්විදුලිය සමගින් එක්වන්නේ සූත්‍ර ධර්ම දේශනාව සජීවී වැඩසටහනින් අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද පලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව ධර්මානුශාසනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපි හැමදෙරණේ සාදු සාදු සාදු. අද සූත්‍ර ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ අංක 72 මහවීදිය පානදුර කියන ලිපිනෙහි පදිංචි ලීලාවතී සමරවීර මහත්මිය ප්‍රමුඛ දෝදරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් විසින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව විහාර මන්දිරයේ ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවායයි සිතින් මෙනෙහි කරගනිමින් මල් පූජා කරන්නටත් ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව පවත්වන්නට ආරාධනය කරන්නටත් අපි මේ ස්ථානයට පැමිණ සිටින දායක සුපින්වතුන්ට ආරාධනය කරනවා හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදු වෙනවා. Thank you. අහන්ට ලැබීමත් ඒ වගේම නිරන්තරයෙන්ම සදහම් දේශනාවක් අහන්ට ලැබීමත් උතුම් පිනක්. ඉතින් ඔබත් මමත් පින්වන්තයි පැය 24 පුරාම ලෞතර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් අපේ ජීවිත වඩාත් අර්ථාන්විත වූ ගමන් මගකට යොමු කරවා ගන්නට ලැබීම. අපි දැන් සෝදානම් වෙන්නේ පුරා පැයක් උතුම් වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. අද සංයුක්ත නිකායේ සඳහන් වන්නා වූ ဒ ුතිය සක්ක නමස්සන සූත්‍රය මාතෘකා කරගෙන පුරාපැයක් අපි මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. ධර්ම ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට.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 කුසල කර්මයක් සිදු කර ගන්නට පින්වත් පිරිසට අවස්ථාවක් ලැබෙන කාලයක් තමයි මේ වස් කාලය. නිසා මේ වස් කාලය අරමුණු කර ගනිමින් බොහෝ වෙහෙර විහාරස්ථානවල මෙවැනි ආගමික කටයුතු සිද්ධ කරනවා. පින්වත්නි අපිට ඊ타ත්ම දුර්ලභව ලැබුණා වූ මනුස්ස ජීවිතයේ වටිනාකම රැකගන්න නම් අපි මේ ආගමේ කටයුතු වල නිරත වෙලා යථාර්ථවාදී ධර්මයක් අවබෝධ කරගන්නට නුවණ තියෙන පුද්ගලයෝ වශයෙන් මේන මේ යථාර්ථවාදී ධර්මය අපි නුවණින් දැනමැන ගන්න සමත් වුණොත් පින්වත්නි බොහෝම කාලයක් අපිට ඒක හිතසුව පිණිසම පවතිනවා. පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඊ타ත්ම දුර්ලභව. ඊ타ත්ම දුර්ලභ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක අපට මිනිස්සෙක් වෙලා උපදින්න තරම් වාසනාව තිබුණ කියනකොට කොච්චර දෙයක්ද පින්වත් මොකද manussෝත්පත්තිය ලැබෙන එකත් අතිශයින්ම දුර්ලභ දෙයක් ඒ දුර්ලභ දේම අපිට හිමි වුණා දුර්ලභ කාරණාවන් තියෙන වෙලාවකම බුද්ධෝත්පාදි කාලයේදීම මිනිස්සෙක් වෙලා ඉපදුණා ඒ වගේම පින්වත්නි අපිට ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙන කාලයකදීමයි මේ දේ අපිට හිමි වුනේ. දැන් ඔබට සද්ධර්මයත් අහන්ට ලැබෙන නිසා දැන් පින්වත්නි අපි කල්පනා කරලා නුවණින් විමසලා කටයුතු කරගත්තොත් ගෞතම සාසනය තුල ප්‍රයෝජනවත් කාර්යයක් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද පින්වත්නි එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ඊටාම දුර්ලභව තමයි ලෝකේ පහළ වෙන්නේ. මේ දුර්ලභ දේ අපිට හිමි වෙනවා කියන එක හිතා ගන්න බැරි තරම් දෙයක් වගේ. මේ දේ හිමි කරගන්න පින්වත්නි ඔබ මීට පෙර අනේක වාර භවයන්දී නොඑක් නොඑක් වූ කුසල කර්ම සිදු කරලා පුණ්‍ය කර්ම සිදු කරලා දාන මාන ආදී දේවල් සිදු කරලා ඔබ අරමුණු කරන්ට ඇති ඔබ ප්‍රාර්ථනා කරන්ට ඇති අපිටත් බුද්ධ ශාසනයක් ලැබිලා ඒ බුද්ධ ශාසනයක චතුරාර්ය සත්‍ය ධර්මයක් අහන්න ලැබිලා අපේ මේ කෙලෙස් සංසිඳවගෙන සංසාර දුකෙන් අත් මිදීම පිණිසම සසර දුකෙන් එතර වීම පිණිසම අපටද හිත මෙහෙව ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි එක එක කුසල කර්ම කරලා පින්වත්නි අරමුණු කරන්නේ. ආන්නේ කාලවල අපි අනන්ත දන් දෙන්නේ නැති සිල් රකින්න නැති භාවනා කරන්න නැති. ඒ ඒ වගේ බොහෝ දේවල් සිදු කරලා සත්පුරු ශාස්ත්‍රයන් අනන්ත සිදු කරන්න නැති. ආන්න ඒ දේ පින්වත්නි විපාකය දැන් ඔබට ලැබිලා තියෙනවා. ඔන්න දැන් මේ හැම කෙනාටම ඒ පෙර සංසාරවල සිදු කළ කරන ලද දේහි විපාක කර්මයන් දැන් ලැබිලා. හැබැයි ඒ විපාකය ලැබිච්ච තැන ඔබ බොහොම සමත් වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ අර ධර්මයේ තුල හැසිරෙන්න අපහසු වෙන කාරණා අටක් ඔබේ වහලති ආන්නේ කාරණා වලිනුත් ශනේ අහිමි වෙන කාරණා අටක් ඒ ශනේ අහිමි වෙන කාරණා වලිනුත් පින්නත් ඔබ අත්මිදිලානේ මිනිස්සෙක් වුණා කියලා ලෙහිසි නෑ මේක ලබන්නේ බුද්ධ ශාසනය තිබුණ කියලා ලෙහිසි නෑ මේක ලබන්නේ සද්ධර්මය කන වැටුණ කියලා ලෙහිසි නෑ මේක ලබන්න. සමහර විටක ඔබට බුද්ධ වචනේ බුද්ධ වචනේ නොවන දේ තේරුම් කරගන්න බැරි වුණොත් ආ නොබ අපොහසත් වෙනවා. සමහර විටක ඔබ මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදලා තිබුණොත් ඒත් අපොහසත් වෙනවා. ඒ වගේ පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ණා 8ක්. දැන් අපිට පේන මේ මූණු දිහා බලනකොට කිසිදු කෙනෙක් ඒ කාරණාවලට හසු වෙලා නැහැ. හැබැයි එක කාරණාවක නම් ඉන්නවද කියලා දන්නේ නැහැ. මේක බුද්ධ වචනයයි නෝන එකයි තේරුම් කරගන්න පුළුවන්ද කියන තැන. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බහුතරයක් බෞද්ධ පින්වත් අයට බුද්ධ වචනයයි බුද්ධ වචනේ නෝන දෙයි පැහැදිලි තේරුම් කරගන්න ටිකක් අපහසුකම තියෙනවා. ඒක නිසා තමයි ගොඩක් ගැටලු තියෙන්නේ. ඒක තමයි අපහසු දෙය. අනිත් කාරණා සියල්ලෙන් බොහෝ පින්නතුන් සමත් වෙනවා. පින්නම් දැන් ඔබට ඒක වුණත් නුවණින් විමස ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ මේ මොහොතේ ඔබ ට්‍රේනින් කරගත්තොත් පුරුදු පුහුණු කරගත්තොත් ඔබට මේ අවස්ථාවේක පුරුදු කරනකොට ඒක ඔබට ඊළඟ භවවල මේ භවය තුලදී ඔබට නිවන් සාක්ෂාත් කරගන්න අපොහසත් වුණොත් නැත්නම් ඊළඟ භවයකට ඔබට හේතු වෙනවා ඒක. ඒ නිසා ඔබට මෛත්‍රී බුද්ධ ශාසනය හරි ඔබ පතනව නම් ගෞතම ශාසනය තුල ඉඳලා නිකම් පතන්න යන්න එපා. ඇයි හේතුව? මේ ගෞතම ශාසනය තුල ප්‍රයෝජනයක් ගන්න ප්‍රයෝජනයක් අරගන්න ගමන් මෙතන අපොහසත් වුණොත් මෛත්‍රී ශාසනය සිහිපත් කරන්න. ඔබ ගෞතම ශාසනයේ ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව මෛත්‍රී ශාසනය ගැන හිතනවා කිව්වොත් වෙන්න පුළුවන් දෙයක්ද? ඒක වෙන්න බෑ. ඔබ මෙතන ට්‍රේනින් එක අසමත් වෙලා ඊළඟ එක සමත් කරනවා කියන එක කරන්න අමාරුයි. මෙතන පුරුදු කරොත් පුරුදු කරොත් පුහුණු කළොත් පුහුණු කළොත් තමයි ඔබ එතෙන්ට සම්බන්ධ වෙන්නේ. ඔබ එතෙන්ට නිතරම මේ ඒ ක්‍රියාදාමයට සම්බන්ධ වෙනවා. නිසා ප්‍රායෝගික වෙන්න පින්වත්. වැඩපිළිවෙලක මේ ධර්මය තියෙන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. දැන් සාමාන්‍යයෙන් මේ අද ඉන්න පින්වත් අය ඔයගොල්ලෝ නායක හමුදාවේ මහත්තුරුනෝලනේ. ඕගොල්ලෝ දන්නවනේ යුද්ධ කාලයකදී වුණත් අපි දන්නවා කෙනෙක් ට්‍රේනින් නොකර අපි අහම්බෙන් මිහිලන දාරියෙක් කරලා දාලා අපි ඒ යුද්ධයකට යෙදෙව්වොත් එයාට පුළුවන් වෙයිද ඒ දේ කරන්න? කවදාකවත් බෑ පින්නම්. මේක පොඩ පොඩ පොඩ පොඩ බැනුම් අහහ කොහොම හරි මේක ට්‍රේනින් නොනොත් එතන ශක්තියක් එනවා. අපි නොදන්න පුදුම ජවයක් එතන තියෙනවා. ඒ වගේ මේ ධර්මියත් නිකම් පාස් යන්න බෑ. මේ අල්ලස් තීලා නිවන් දකින්න බෑ. පොඩි චාටු වැඩක් කරලා නිවන් දකින්න බෑ. මේක තුල තියෙන ඔබටම ගැළපෙන දෙයක් තියෙන්නේ. ඔබ මෑත කාලයක් දුටුවා යුද්ධයකින් ජයග්‍රහණයක් කරන්න ට්‍රේනින් වුණා නම් තමයි සමත් වෙන්නේ මෙහෙන් වෙඩිල්ලක් තියෙනකොට ඔබට තේරෙනවා මොන ඉසව්වෙන්ද මොන එකකින්ද ගහන්නේ කොහොමද කියන ඒවා තේරෙනවා ඒ අනුව ප්‍රතිපහාරෙල්ල කරන්න ඕන දේ ඔබට තේරෙනවා ඒ වගේම තමයි මේකෙත් ප්‍රායෝගික වුණාට පස්සේ ඔබ දන්නේ නැතුව කෙලෙස් සතුරු නිරන්තරයෙන් අපිට ගහනවා කෙලෙස් සතුරු ගහනකොට ඔබේ ළඟ තියෙන ආයුධ පාවිච්චියට ගන්න තියෙන වෙලාව ඔබ දැනගන්න ඕන එහෙම නැතිව හිටියොත් ඔබ එතනම ඝාතනය කරලා දාන එක තමයි තියෙන්නේ. දැන් අපේ බොහෝ බෞද්ධ පින්වත් අයට හිතලා තියෙන්නේ සිල් ගන්ටාවත් පන්සලේදී ගත්ත සිල් ගෙදර යනකොට ඉවරයි. සද්ධර්මය අහන්න ආවද මෙතෙන්දි සද්ධර්මය ඇව්ව එතනින් එහා අපි ඉවරයි. මේ අපි අහලා ආවේ දැන් අපි හොඳයි. නමුත් පින්නන්ද මේක ඇහුවට වැඩක් නැහැ ඔබ මෙතන. වැඩක් තියෙන නම් කුමක්ද වෙන්න ඕන? ඒක ප්‍රායෝගික වෙන්න ඕන. ඒ ක්‍රියාව තුළ ඔබ ප්‍රායෝගික වෙන්න ඕන. ඔබට ට්‍රේන් එකක් දෙනකොට ඉහළ නිලධාරීන්ට හොරෙන් හැංගි හැංගි හැංගි හැංගි ඉඳලා අවසන් එකට ගියා කියන්නකෝ. ඔබ එහෙම ගියත් වැඩක් නැතිනවා. දැන් මේකෙත් ඔබට පුළුවන් කට්ටිය ඉදිරියේදී හොඳ සිල්වත් එක් විදිහට පෙනී හිටින්න පුළුවන්. දැහැමි කෙනෙක් විදිහට පෙනී හිටින්න පුළුවන්. හැබැයි අන්න ඔබට සතුරු ප්‍රහාර එල්ල කරනකොට ඒකට තියෙන්න ඕන ඔබ ළඟ ආයුධ භාවිතා කරන්න. බලන්න අපි දැන් මෙතනින් බණ අහලා මෛත්‍රිය වැඩෙන සිතිවිලි අහලා හොඳට දිනු කරගෙන අපි යනවා. පොඩ්ඩක් එහාට ගිහිපු වෙලාවේදී කුමන හෝ පොඩි දෙයකට ද්වේෂිතක් ආවොත් ආයිත් ඒක යට කරන්නේ නැහැ. ඒක ක්‍රියා ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. අන්න එතෙන්දී නැසෙන තැන එතන ධර්මයේ ප්‍රායෝගික වෙන්න ඕන තැන එතන එතන තමයි ප්‍රායෝගික වෙන්නේ. එතන ප්‍රායෝගික වෙන්නම් දැන් අන්න ඔබට පෙරලා බලන්න ඕන ඒ සඳහා භාවිතා කරන්න ඕන කුමන ඒවද? දැන් මෙතන ඇටැක් එකක් වෙන බව දැනගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තියෙන්න ඕන සිහිය. සිහිය තිබුණා නම් රයිට් දැන් द्वේෂසිතක් ඇවිල්ලා කොහොමද දැන් අපි ඒක යටපත් කරන්න කරන්න ඕනේ කියලා අන්න අපි ධර්මය තුල හැසිරෙනවා පින්වත්. ඔබ සමත් වුණොත් එහෙම ධහම තුල හැසිරෙන්න මේ ධර්මයේ සම්දික්තිකයි. මේ ජීවිතේදීම අවබෝධයක් කරන්න පුළුවන්. ඔබට සම්දිත්තික ධර්මය මේ ජීවිතේදී මුණ ගැහෙනවා. ඇයි ඔබට මම කිව්වා වගේ द्वේෂසිතක් ආපු මොහොතක රාගසිතක් ආපු මොහොතක ඉරිසියාසිතක් ආපු මොහොතක දැඩි ලෝභසිතක් ආපු මොහොතක ඔබ ඒ සිත යටපත් කරන්නකෝ ඔබට අවශ්‍ය වෙන්නේ සිහිය විතරයි. සිහිය තිබ්බනම් මට මෙවැනි අකුසල ධර්මයක් හටගෙන තියෙන කියන හිත පහල කරගත්තා නම් අර දේ යටපත් වෙනවා. යටපත් වෙනකොට එතනම සම්දිත්තික වශයෙන් මෙතනම ditta dhamma vedini වශයෙන් මෙතනම සනසීමක් තියෙනවා. පරලෝ වශයෙන් සනසීමකුත් තියෙනවා. ඇයි ඔබට ද්වේෂ සිතක් ආවොත් එතෙන් සිට එන සියලුම විතර්ක ටික යහපත් ඒවද? යහපත් ඒ වෙන්නේ නැහැ. අයහපත් ඒවමයි එන්නේ. අනුන් නසන, අනුන්ට හිරියර කරන, අනුන්ගේ අදකුදෝ වෙන මොනෝ හරි ටිකක්ම තමයි මතුවෙන්නේ. නිදාගන්න ගියා නිදාගන්නත් බෑ ඒ ටිකම තමයි සිහි වෙන්නේ. ඒ නරක අහිතකර විතර්ක. එවැනි විතර්ක වලට තියෙනවා විපාක කර්ම. දෙයනේ බලන්නකෝ එතකොට පුංචි ප්‍රශ්නයක් වෙච්ච දේ අපි යෝක හිතෙන් අල්ලගත්තා අල්ලගෙන ගිහලා නැවත නැවත නැවත නැවත සිහි කර කර සිහි කර කර සිහි කර කර දේශසිතින් වමාර වමාර අර ගවයෝ මේ කන වගේ අපි වමාර වමාර වමාර වමාර මෙනෙහි කරනවා මෙනෙහි කරන මෙනෙහි කරන මොහොතකම ඔබේ ළඟ තියෙන්නේ දේශසිතක්මයි යටින් තියෙන්නේ එහෙම නැත්නම් ලෝභසිතක්මයි යටින් තියෙන්නේ එහෙම නැත්නම් රාග හිතක්මයි යතින් තියෙන්නේ. එතකොට ලෝභ, ద్వේස, මෝහ සිතිවිලි වලින් යුක්ත වෙලා පහළ වෙන ඒ දෙයක අපිට සුගති ස්වභාවයක් තියෙනවද? නෑ පින්නවත්. ඔබට නැවත නැවත සිහි වෙනව නම් ධාර්මික කරුණු. දැන් එතකොට ඔබ හිතන්න එපා එහෙනම් අපිට මුකුත් විතරක් කරන්න බැරිද කියලා. විකත්තාර කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඒ විතරක කරන සිතිවිලි වල ඔබ කල්පනා කරන්න මනෝමය වශයෙන් මනස තුලින්ම මේ විතර්කය පහළ වෙන්නේ ලෝභය පෙරදරි කරගෙනද, ద్వේෂය පෙරදරි කරගෙනද, මෝහය පෙරදරි කරගෙනද කියන එක තමන් හිතින් කල්පනා කරොත් දැන් තව කෙනෙකුට මොන හෝ දෙයක් අපි කියනවා. කියනකොටම එයාගේ ಗುಣ නැසෙන දෙයක්ද? නැසෙනව නම් දැන් මේ මොහොතේ ප්‍රායෝගික වෙන්න ධර්මයේ තුලට දැන් මේ මොහොතේ මගේ යටිහිතේ තියෙන්නේ මොකක්ද? තරහයි තත්තියන් උඩින් hina වෙලා කතා කරනවා. එළියට පේන්නේ මේ හරි ෂෝක් කෙනෙක් නේ. නමුත් අකුසල කර්මයක් තමයි සිදු කරලා තියෙන්නේ. ඒ නිසා පින්නද මේ ධර්මයට හොරෙන් වැඩ කරන්න බෑ. රවටින්නේ තමන්මයි. ඒක නිසානේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය අනුන් තුලින් බලන දෙයක් නෙමෙයි. තමා තුලින්මයි බලන්න කියන්නේ. ආන තමා තුලින් බලනකොට තමන්ටම තමයි ඇත්ත తත්වෙ මේක තේරෙන්නේ. කෙනෙක්ගේ හොඳ කියන්න පුළුවන් මේ මහත්ය නම් හොඳයි එන ඕනම් හරි හොඳයි මේ මෙම කියලා කියන නමුත් හිත යට තියෙනවා ඔබේ පොඩි ද්වේෂිතක් හරි තියෙන්න පුළුවන් එහෙම තිබුණොත් අර කියන ටිකත් වැඩක් වෙන්නේ නැහැ අන්න ඒ එවැනි ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ රාග ద్వේස මෝහ වලින් දුරු කරන්න පුළුවන් ධර්මයක්. පින්වත්නි අද ඔබට ලැබිලා තියෙන සූත්‍ර දේශනාව අනුව සංයුක්ත නිකායේ ඒ සූත්‍ර දේශනාව දේශනා කරන කාලය වෙනකොට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. සවැත් නුවර වැඩ ඉන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මම නුඹලාට පෙර සිදුවීමක් කියන්නම් කියලා. පෙර වෙච්ච එකක් පරණ දෙයක් අතීතයේ දෙයක් කියන්නම් කියලා. ඊට පස්සේ පින්වත් ස්වාමින් වහන්සේලාත් වන්දනා කරගෙන ඉන්නවා ස්වාමිනී එහෙමයි ඒක දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ශක්‍ර දේවීන්ද්‍රය ඉන්නවනේ මානි මේ ශක්‍ර දේවීන්ද්‍රයට ඕන වුණා කියනවා ලෝකෙ මේ ඒ දිව්‍ය ලෝකවල ගමන් කරන්න ශක්‍ර දේවීන්ද්‍රයාගේ රතය පදවන රියදුරා තමයි කවුද? යනගුල් දන්නවනේ. කවුද මාතලී දිව්‍යපුත්‍ර. මාතලියට ගිහුවා මාතලිය මේ මට උයන් වතු බලන්න යන්න අවශ්‍යයි සිරිනරඹන්න යන්න අවශ්‍යයි මේ රතේ සූදානම් කරන්න කියලා. ඊට පස්සේ පින්වත්නි මාතලි දිව්‍ය පුත්‍රයා ඒ රතේ සූදානම් කරලා පස්සේ ඇවිල්ලා ශක්‍රදේව ඉන්ද්‍රට කියන ස්වාමීනි රතේ සූදානම් කරා යන්න සුදුසුයි කියලා. ඊට පස්සේ ශක්‍රදේව ඉන්ද්‍රයා වෛජයන්ත ප්‍රාසාදයෙන් බැහැලා පින්වන්දි මේ රතේ නැගින්න කලින් වන්දනා කරනු දෑත එකතු කරලා වන්දනා කරනවලු වන්දනා කරනකොට මාතලි දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවලු දෙයියනේ මේක පුදුම දෙයක් නේ සියලු දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු සතරවරන් දෙවිවරුත් වහන්සේට নমස්කාර කරනවා. ධෘතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රමණ කියනව ඒ සියලු සතරවරන් දෙවිවරු සක්‍ර දෙවියන් නමස්කාර කරනවා. මේ සක්‍ර දෙවියන් දැන් සක්‍ර දෙවියන්ද්‍රිය කාටද නමස්කාර කරන්නේ? කියලා ඊට පස්සේ ඇහුවා කාටද මේ ස්වාමීන් වහන්සේ මේ නමස්කාර කරන්නේ? ඔබ වහන්සේ මේ සියලු දෙවිවරු නමස්කාර කරනවානේ. අන්න බලන්න පින්නන්ද එතකොට සක්‍ර දෙවියන්ද්‍රය කියනවා මාතලිය රාග ద్వේස මෝහ ප්‍රහාණය කරලා අලාමක වූ සිතක් තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා. එතකොට ආපහු සක්‍රදේවින්ද්‍රය කියනවා මාතලිය රාග ద్వේස මෝහයන් ප්‍රහාණය කරපු රහතන් වහන්සේලාටද මාගේ নমස්කාරය කියලා. මොනබන සක්‍ර දෙවියන්ද දිව්‍ය ලෝකේ ඉන්න. ඊට පස්සේ ආපහු සක්‍ර දෙවියන්දේ කියනවා මාතලිය මම රාග, දේශ, මෝහ ප්‍රහාණය පිනිස සංසාර ගමන නතර කිරීම පිණිස වීරිය කරන උත්සාහ දරන මිනිසුන්ටද මාගේ নমස්කාරය කියලා. ඔන්න බලන්නකො. දැන් එතකොට පින්වත්නි ඔය පදේමනේ ඇවිල්ලා තියෙන හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී කියලා කතාවක් තියෙනවනේ. දැන් එතකොට අන්න බලන්නකෝ එහෙමනම් දෙවිවරුත් පින්වත්නි සක්‍ර දේවීන්ද්‍රයත් নমස්කාර කරනවා අපි යහපත් විදිහට හිටියොත් හැබැයි යහපත් විදිහට ඉන්නව කියන වචනය තුලත් විවිධ ස්වභාවයන් තියෙනවා සාමාන්‍ය manuss ලෝකේ මිනිස්සෙක් විදිහට ඉන්න එකත් යහපත් දෙයක් හැබැයි එන්නුත් එහාට ගිහිල්ලා ඔබ කෙලෙසද රාගයන් ප්‍රහාණය කරන්නේ කෙලෙසද द्वේෂයන් ප්‍රහාණය කරන්නේ කෙලෙසද මෝහයන් ප්‍රහාණය කරන්නේ කියලා දැනගත්තොත් ආන්න එහෙම දැනගෙන තියෙනවා නම් ඔබ ඒ ඒක ප්‍රායෝගික වෙනවා නම් ඔබට ආන්න ශක්‍රයක් දන්නවා එහෙනම් මෙයා සසර වටය දුරු කරන්න උත්සාහ දරන එක. සංසාර චක්‍රය කඩා ගන්න උත්සාහ දරන කෙනෙක්. එහෙනම් මෙයා තමයි ශ්‍රේෂ්ඨ සම්පන්න කෙනෙක් කියලා අන්න එවැනි සීලාදී ගුණධර්ම පුරන්නා වූ උත්තමයන්ටත් වන්දනා කරනවා. දැන් අපි ඒකේ අනිත් පැත්තටනේ දැන් පත්ලා තියෙන්නේ. දැන් අපි හිතන් තියෙන වෙන ක්‍රමයකින් කොහොම හරි දෙවියෝ රවට්ට ගන්නත් අපි දැන් උත්සාහ දරන්නේ. පින්නන්නේ කවදාකවත් එවැනි ක්‍රියාවක් කරන්න බෑ අපිට රවට්ටල වැඩක් කරන්න බෑ. ඔබට තියෙන්නේ කුමක් දැන් කරන් තියෙන්නේ? එහෙමනම් මෙන්න මේ ජීවිතය තුළදී චතුරාර්ය සත්‍ය ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයන් අසා දැනගන්න අහලා දැනගෙන ඊට අනුකූල ස්වභාවයෙන් ඔබගේ සිත සකස් කරගන්න යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකටවත් පුළුවන්කමක් ලැබුණොත් ඒක බොහොම හොඳයි ඒ වෙලාවේ පින්වන්දි මාතලී කියනවා ස්වාමීනි ඔබ নমස්කාර කරන යම් කෙනෙකුට ඒ ඇත්ත ශ්‍රේෂ්ඨම අය තමයි ස්වාමීනි. ඒගොල්ලෝ උතුම් අයම තමයි ස්වාමීනි. ඒ නිසා මමද ඒ ඇත්තම් වෙනුවෙන් ඒ පුජ්‍යලයන් වෙනුවෙන් මමද নমස්කාර කරනවා කියලා මාතලී දිව්‍ය පුත්‍රයාත් වන්දනා කරා. මාතලී දිව්‍ය පුත්‍රයාත් වන්දනා කරා. එහෙනම් දැන් පින්වන්නේ අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දැන් අපි දැනගන්න ඕනේ එහෙමනම් දෙවිවරුන්ගෙන් වැඳුම් නමස්කාර ගන්නටම නෙමෙයි අපි දැනගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ ඇයි? උන්වහන්සේලා ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ කුමන ධර්මයක්ද? ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තියෙන්නේම මේ මිනිසුන් සංසාර දුකෙන් එතර කරවන්නමයි. සසර දුකෙන් එතර කරවන අදහසින්මයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ. දැන් එතකොට සාමාන්‍යයෙන් බලන්න පින්වත්නි සංසාර දුකෙන් එතර කරවන්න කියන්නේ නැවත ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් කරන්න. ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් කරගන්න. බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. නැවත ඉපදීමක් ඇති වෙන්න දහමක් අහන්න නම් ඕන තරම් පින්වත්නි එදා කාලෙත් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේම මේන්න මේ රාග, ద్వේස, මෝහ නසන වැඩපිළිවෙලා. සංසාරයේ දිගු පැවැත්ම නසන වැඩපිළිවෙලා. ඒමයි උන්වහන්සේ දේශනා කරන්නේම ජාතිය ස්වභාව කොට ඉන්න මිනිස්සු. ජාතිය ස්වභාව කොට ඉන්න සතුන්. ජාතියෙන් නිදහස් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මරණය ස්වභාව කොට ඉන්න සතුන් මරණයෙන් නිදහස් වීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. බලන්න ඕක එතකොට. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කැමතිද ಜಾතිය නැති වෙනවට? කැමතිද? කැමති නෑ. අපි යටිහිතේ හරි තියෙන පින්වන්දි කුමන හෝ දෙයක් කරලා අපි පූර්ණ කුසල කර්මයක් ගන්නට නෙමෙයි ඒක ලෝභයෙන් තෙත් කරනවා. කුසල කර්මයක් කරන අතර යටිහිතට හරියන්නේ මොකද්ද? දිව්‍ය ලෝකේවත් ගිහින් උපදින්නේ නැත්නම් ඒ ඉන්න දෙවිවරුත් මෙහි වන්දනා කරනවා. මෙහි ඉන්නේ නැත්ව කල්පනා කරනවා දිව්‍ය ලෝකෙවත් ගිහින් උපදින්නේ නැත්නම්. ඇයි ඒ දිව්‍ය ලෝකෙ උපදින්නේ නැත්නම් කියලා හිතන් තණ්හාවෙන්. ඔබ එහෙම අරමුණු කරා කියලා පින්නත් ඔබට ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නත් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙනවා. මනුස්ස ජීවිතයට ආපු ඔබට තමයි ඒ ඕන වැඩ පිළිවෙලකට යන්න පුළුවන්. ඔබට කැමති නම් සතර අපායට යන්න පුළුවන්. ඒක නම් කිසිම තරංගයක් නැතුව නිතරගෙම යන්න පුළුවන් නේ. ඔබට කැමති නම් දිව්‍ය ලෝකෙට යන්නත් පුළුවන්. ඔබට කැමති නම් manuss ලෝකෙ නැදෙන්නත් පුළුවන්. කැමති නම් බ්‍රහ්ම ලෝකෙ යන්නත් පුළුවන්. කැමති නම් නිවන් දකින්නත් පුළුවන්. ඕක කරන්න මෙතෙන්ට එන්න ඕන. දැන් ආන්නේ තැනට අවිල්ලා තින ඔබේ රවුන්ඩ් බෝඩ් එකට අවිත් තියෙන්නේ. manuss ලෝකෙට ආවා. දැන් වාහනේ කොහෙට හරවන්නද කියන එක තමා සතු දෙයක්. ඒ යන වාහනේම තම අරගෙන යන්නේ. මේ පැත්තට කැපුවොත් සතර අපාය. එතනින් ගියොත් උඩට ගියොත් manuss ලෝකේ. එතනින් අනිත් පාට දාගත්තොත් දිව්‍ය ලෝක යන්න පුළුවන්. එතනින් අනිත් පැත්තට හරවගත්තොත් භ්‍රම ලෝක පුළුවන්. ඔය සියල්ලගේම නැවත ජාතිය තියෙනවා. සියල්ලගේම නැවත දුක තියෙනවා. ඔය එකක්වත් බුදුරජාන් වහන්සේ වර්ණනා කරන ඒවා නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කළ මාර්ගය නම් කෙලෙස් සංසිඳවන, ජාතිය නැති වෙන මගේ දාගත්තොත් සියලු දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ ටික කරන්න පුළුවන් වෙන මෙන්න මෙතෙන්ට ආපු කෙනාට තමයි ඔබේ ජීවිතය ඔය ජීවිත ශරීරයේ නැමැති වාහනේ ආන්න සිහිය නැමැති රියදුරා විසින් කොතෙන්ටද රන් කරවන්නේ කියන එක තමයි තේරෙන්නේ. ඒක තමයි තියෙන්නේ. නැතුව දැන් ඔබට ඒ ටික ලැබිලා ඔබ වෙන පාරක යන ගමන් පින්වත්නි කිව්වොත් අනිත් පාරේ යන්න ලැබේවා ඒ පාර මට හිමි වේවා කියලා ලැබෙයිද? දැන් ඔබ රවුන්ඩ් නිකන් සම්මත ලෝකේ ඉඳන් කොතන හරි හන්දියකට ගිහිල්ලා වෙන පැත්තක පාරකට හරවලා දැන් ඔබ කියනවා අනිත් පාරට යන්න ලැබේවා ඊළඟ පාර හමු වේවා හමු වේවා කියලා මේ පාරේ යනවා. ලැබෙයිද? ලැබෙයිද එහෙම? ලැබෙන්නේ නැහැ. කවදාකවත් ලැබෙන්නේ ඒක තමයි අවිද්‍යාවේ මහත. දැන් අපිත් නිරන්තරයෙන්ම හිත සකස් කරනවා සකස් කරනවා සකස් කරනවා එක්කෝ පහලට වැටෙන විදියට සකස් කරලා සකස් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ දිව්‍ය ලෝක. බලාපොරොත්තු වෙන්නේ මනුස්ස ලෝක. බලන්න මනුස්ස ලෝකවල හිත පිහිටන්න නම් දිව්‍ය ලෝකවල හිත පිහිටන්න නම් අපට අමුතු ලොකු දෙයක් කරන්න නෑ. හිතේ සකස් වෙන ස්වභාවය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තොත් ඒ අනුව අපට සකස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඒ ආශ්‍රව මගින් දැන් ඔබ ඔබ තුල හිත තුල ගොඩනගා ගන්න ආශ්‍රව ධර්ම මගින් තමයි ඔබ ඒ යන යන තැන් වලට අරගෙන යන්නේ. ආනෝනේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා එක්තරා භික්ෂුව කියලා ස්වාමීනි මේ කවුද මේ දැන් මේ ඉන්න මිනිස්සු සතර පායට යනවා කියනවා දිව්‍ය ලෝකට යනවා කියනවා මනුස්ස ලෝකට යනවා කියනවා බ්‍රහ්ම ලෝක යනවා කියනවා කවුද ස්වාමිනී ඌවේ ගෙනියන්නේ? ගෙනියන්න කෙනෙක් ඉන්න බෑයි. කවුද ගෙනියන්නේ? ඔබ ගෙනියන්න කාටවත් බෑ. ඒ ගෙනියන්නේ ආශ්‍රව ධර්මමයි. ආශ්‍රව ධර්මයෙන් ඔබ බැඳිලා තියෙන හිතේ උපාදාන වෙලා තියෙන ආන්නේ ධර්මතා මගින් තමයි ඔබ ගහගෙන ගහගෙන යන්නේ. ඒව අවබෝධ කරගත්තොත් මෙතනින් රැකවරණයක් ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි නිතර නිතර හිතන්න ජාතියෙන් ඈතර වෙන්න පුළුවන් ධර්මයක් ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ඔබ දැනගත්තොත් ඔබ යම් ප්‍රමාණයක් දැකගත්තොත් පින්වත්නි ඔබ සෝතාපන්නයි. සත්‍ය ඥානයට ආවොත් ඔබ සෝවාන්. ඔබ සෝතාපන්න වුණොත් නම් බුදුරජාන් වහන්සේ සහතිකයක් දෙනව කුමක්ද? කවදාකවත් මහණෙනි එයා කියන්න. පහලට වැටෙන්නේ පහලට වැටෙන්නේ නැහැ. සතර පායට කවදාකවත් වැටෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ සහතිකයක් දෙනවා. එහෙම නැතුවනම් ආර්ය මාර්ගයට පිවිසුනේ නැති කිසිඳු කෙනෙකුට සහතිකයක් දෙන්නේ නැහැ. ඒ අයට තමයි දෙන්නේ උදාහරණේ. නියමත තියෙන වැලි ටිකක් අරගෙන මහා පෘථුවියට සංසන්දනය කරන්නේ. නියමත තියෙන වැලිද මහණෙනි මහා පෘථුවියේ තියෙන වැලිද වැඩි. ඔබ උත්තරේ දන්නවනේ. ස්වාමීනි නියමත සුළු වැලි ප්‍රමාණයයි කියනවා. මහණෙනි ආන්නේ වගේ කියනවා manuss ලෝකේ ආපු මිනිසුන්ගෙන්. නැවත manussත් භවයවත් ලබන්නේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණ තරම් සුළු ප්‍රමාණයක්. තේරෙනවද? එතකොට කවුද දෙතෙන්ට ගෙනියන්නේ? අපේ හිතේ තියෙන අකුසල ධර්මයන්. එහෙනම් ඔබ වීරිය කරන්න, ඔබ උත්සාහවන්ත වෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියන තැන දැන දැක ගන්න. නේ? දැන් අපි ඔබ අහලා තියෙනවා දැන් ඔබට පින්වත්නි අපි චතුරාර්ය සත්‍ය දන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඔන්න බලන්න. දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් ඔය හතර දන්නවා. දැන් එතකොට ඔන්න ඕක මුලින් පිරිසිඳ දකින්න පුළුවන් නම් ඔබ සෝවාන්. කොහොමද එතන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට පළමුව අපිට තියෙන දුක කියන්නේ කුමක්ද කියලා දැන දැක ගන්න ඕන. ඔන්න ඕක තමයි මේ ශාසනයේ තියෙන ඊතරම වෙන එක. දුක ඔබ දැනගත්තොත් දුක ඔබ දැකගත්තොත් සසරෙන් එතර. එච්චරයි. ඕක තමයි මේක කරලා තියෙන ලොකුම දේ. එතකොට දැන් ඔබ අහලා තියෙනව නේද දුක කියන දේ මොකක්ද කියලා? බුදුරජාණන් වහන්සේ පළමු සූත්‍ර දේශනාවෙදිම දේශනා කරන දුක කියන්නේ කොහොමද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්‍රියේ සම්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියේ විප්පදෝකෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඕනේ කෙටියෙන් අකුලලා කියනවා මහනි පංච උපාදානස්කන්ධය දුකයි. ඔන්න ඕක පිරිසිදු දකින්න පුළුවන් නම් ශාසනයේ ඉතින් තනිකර පිහිටම තමයි. අඬා අඬා හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිඳ මේක වටිනාකම බලන්නකෝ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි නුඹලට උදේට උල්පාරවල් 100යි. දවල්ට උල්පාරවල් 100යි. රාත්‍රියට උල්පාරවල් 100යි. ගානේ නුඹලට මහන්නේ දවසට උල්පාරවල් 300ක්. අනින අනින් අනිමින් අවුරුදු 100ක් ඒ විදිහට හැමදාම උල්පාරවල් 100 300 ගානේ අවුරුදු 100ක් නුඹලට උල්පාරවල් ඔය විදිහටම ඇනලා යමෙක් සහතිකයක් වෙනවා නම් සෝතාපන්න ඵලය සාත් කරලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ උල්පාරවල් 300 ගානේ අවුරුදු 100ක් ඇනුම් කන්න කියලා. ඔන්න බලන්නකෝ. අවුරුදු 100ක් ඇනුම් කන්න කියනවා දවසට 300 ගානේ. ඒක සුළු වේදනාවක් කියනවා මහන්නේ. ඊට වඩා නුඹල මේ අනම රාග්‍ර සංසාරේ යන්න පටන් ගත්තට පස්සේ විඳින්නා වූ දුක නම් මහණෙනි කෙලවරක් කියලා කියන්න බෑ කියන. දෙයනේ පෙර අනන්ත කරපු පිනකට මේ manuss ලෝකෙ ඉපදුනේ. අනන්ත කරපු පින් වලට මේ manuss ලෝකෙට ආවේ. එහෙනම් දැන් අන්න ඔබට උල්පාරවල් 300 300 ගානේ අවුරුදු 100ක් යනුම් කාලා හරි සෝතාපන්න ඵලය දෙන නම් ඒක ගන්න කියනවා. ආන්න ඒ වගේ පින්වත් ඒ තරම් එහෙනම් ඊටත් එහා මේක වටිනවා කියන එකනේ. අන්න ඔබට පුළුවන් නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුක කියන්නේ කුමක්ද කියලා ආන්න ඔබට අර මේ ඵලය ලබා ගන්න. පින්වත්නි දුක කියන එකදී අපි අහලා තිනවා ජාතිය දුකයි. ලෙඩවීම වයසට යාම මරණයටපත් වීම දුකයි. හැබැයි දැන් අපි ජාතිය දුකයි කියන තැන්වලදී පින්වත් මම පොඩ්ඩක් කෙටියෙන් වෙලාව හිට විස්තර කරන්නම්. ඔබට හිතන්න හරි අවස්ථාවක් ගන්න. ජාතිය දුකයි කියනකොට පින්වත්නි අපි බොහෝ දුරට අපි කතා කරන්නේ ඉපදීම ජාතිය කියන්නේ ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියනකොට ඇත්තටම ඔබ මට කියන්න ඔබේ දැක්ම කොතෙන්ටද යන්නේ? දැන් දෙයක් කියනකොට අපේ හිත දුවන තැන තියෙනනේ. ඉපදීම දුකයි කියනකොට කොතෙන්ද කොතන දැකලාද ඔබ කල්පනා කරන්නේ? ඉපදීම කියනකොට මව් කුසෙන් බිහිවීම. එහෙම නැත්නම් මව් කුසය තුල පිළිසිඳ ගැනීම. ඔය જાතිය දුකයි කියලා. හැබැයි එතකොට ඔබ ඔබට මෙන්න මේ ටික අවබෝධ කරගන්නකො. දුක අවබෝධ කරගන්න නම් පින්වත්නි ජාති දුක අවබෝධ කරන්න ඕන ජරා දුක අවබෝධ කරන්න ඕන ව්‍යාධි දුක අවබෝධ කරන්න ඕන මරණ දුක අවබෝධ කරන්න ඕන ඔය දුක් ටික සේරම අවබෝධ කරගන්න එපා එහෙනම් ඔබ ජාති දුක ඔබට අවබෝධ කරන්න වෙන්නේ මව් කුසෙන් ඉපදීම නම් පින්වත්නි ජාතිය කියන්නේ ඒක අවබෝධ කරගන්න පුළුවන්ද දැන් ඔබට හිතෙන අනුමාන වශයෙන් ඥාණයෙන් කතා කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? දැන් අවබෝධ කරගන්න. අවබෝධය කියන එක ගැඹුරු දෙයක්. මව් කුසෙන් උපදින දැන් අනුන්ට බෑ. දැන් වෙන කෙනෙක් උපදින දේහා තියබල්ලා ඔයාට ඔගොල්ලන්ට අවබෝධ කරන්න බෑ. ඒක තමා තුලින් බලන්න ඕන ධර්මයක් නේ. ඔබට මව් කුසෙන් බිහි වුණු වෙලාවේ මේ බීජාති ඉපදීම දුක අවබෝධ කරගන්න පුළුවන්ද? පුළුවන් සිහියක් තිබුණද? නැහැ. එහෙනම් අපි මරණය කියලා කියන්නේ අපි හිතාගෙන තියෙන කුමක්ද? ඔය කය බිඳී යාම මරණයයි නේද? එහෙනම් දැන් මරණ දුකත් අවබෝධ කරගන්න ඕන දුක අවබෝධ කරගන්න. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න මරණ දුකත් අවබෝධ කරගන්න ඕනද? ඕනද? ඕනනේ ඕන. එහෙනම් දැන් දැන් ඔය කය බිඳෙන එක නම් මරණය. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් එහෙනම් ඔබ මරණ දුක අවබෝධ කරගන්න වෙන්නේ කොහොමද? මරණ දුක අවබෝධ කරගන්න වෙන්නේ මැරිලා. අයි මැරුණමනේ ඒකේ දුක දැනෙන්නේ. ඒ කියන්නේ දුක දැනෙන්නේ කියන්නේ මැරෙන අවස්ථාවේ අපි දන්නේ නැහැනේ මොන විදිහේ ස්වභාවයද කියලා. ඒක දැනගන්න නම් අවබෝධ කරගන්න නම් මැරිලා ඕනේ. එහෙනම් දැන් ඔන්න ඔබට තේරෙන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ ජාතිය කිව්වා, බුදුරජාණන් වහන්සේ මරණය කිව්වා, දුකයි කිව්වා, හැබැයි සම්මතය තුල නෙවෙයි මම මේ පරමාර්ථයේ පැත්තට නැඹුරුලා මේ දේශනා කරන්නේ. සම්මතය තුලත් ওই මරණය දුකක් තමයි. නමුත් එහෙම ඔය මරණය නම් මරණය කිව්වේ එහෙනම් ආර්ය ශ්‍රාවකෙක් ලෝකේ වැඩ ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්න බෑ. ඉතින් මැරෙනකොටම මැරෙන ගමන් තමයි දුක අවබෝධ කරගන්න ඕනේ. එතනින් එහාට යන විදිහක් නැහැ නේද? නමුත් පින්නන්දි එතකොට ඔබ අහලා තියෙනවනේ අනුමාන වශයෙන් දැන් ඔබට හිතෙන්න හිතෙන්න ඕන එහෙනම් ඔය જાතියයි ඔය මරණයයි නෙමෙයි වෙන්නටි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔය જાතියයි ඔය මරණයයි නම් පින්වත්නි මේ බෞද්ධ අපිට විතරන්නේ වෙන්නේ ලෝකේ හැම කෙනාටම ඕක තියෙනවනේ එහෙනම්. හැම කෙනාටම ඔය දුක නැද්ද? තියෙනවා. පින්වත්නි ඊටත් එහා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නි සෑම මොහොතකදීම જાතිය හට ගන්නවා මරණය හට ගන්නවා. ජාති මරණ හැම මොහොතකම හටගන්න කියලා බුදුරජාණන් වහන්සේ විස්තර ගමනේ. ඒ කියන්නේ පින්වත්නි එහෙනම් ජාතිය කියලා කියන්නේ අපි මෙතෙක් කාලයක් දැක්ක ඔය ජාතිය දිහා බලලා නම් ඔබට දුක්ඛ සත්‍යයක් අවබෝධ කරගන්න බෑ. ඔබට අවබෝධ කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාතිය කියනකොට ආයතනයන්ගේ පහළවීමයි ජාතිය. පහළ වුණා වූ ආයතනයේ නිරුද්ධ වීමයි මරණය. ආන්න ඔබ යම් දහමක් දැනගෙන තියෙනව නම් ඔබ අහලා ඇති උද්‍යප්ඥානවලදී විස්තර කරනවා ඇතිවීම මහණෙනි නැතිවීම කියලා. ඇතිවීම කියන්නේ જાතියයි නැතිවීම කියන්නේ මරණයයි. මහණෙනි ඇසේ ඇතිවීම බලන්න මහණෙනි ඇසේ නැතිවීම බලන්න. එහෙනම් ඇසේ ඉපදීම බලන්න මහණෙනි ඇසේ මරණය බලන්න. තාම මේ කාගේවත් හැමරුන්නේ නැහනේ. එහෙම අපි බලන්නේ කවද්ද? ආන්න බලනකො. එහෙමනම් පිනන්නේ ඔය අපිට තියෙන්නේ ඇසේ ඉපදීමයි ඇසේ මරණයයි බලන්න කියන. එතකොට ඇහැ කියනකොට ඔయితත් එහා ඇහක් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඔය පේන ඇහත් නෙමෙයි. ප්‍රසාද චක්සුව කියන ඇහක්. ඒ ඇහි තමයි ඇතිවීම නැතිවීම සිදුන්නේ. ඔය අවුරුදු ගානක් යනකම් ඕක තියෙනවා ඉතින්. ඒ නිසා ධර්මයේ තුල පින්වන්නේ ඔබට පුළුවන්කමක් තියෙනවා නම්. එහෙනම් ජාතිය කියන්නේ ආයතනයන්ගේ පහළවීම. දැන් ඇස ඉපදුනා කියන්න ඔන්න જાතියයි. එතකොට ඒ ඉපදුණු දේ නැති වෙනවනේ මේ මොහොතේම නැති වෙනකොටම ඇයි නැති වෙන්නේ මේක පටිච්ච සමුප්පන්නයි. මේක හේතුඵල ධමයක්. හේතු ඇති කල්ලි හේතු ගැටීම නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. එතකොට එතනම නිරුද්ධයි. හැබැයි නිරුද්ධයි කියලා දැන නොගත් අසෘතවත් පුතඥන කෙනා ආන් නරකට අහු වෙලා ගහගෙන යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ අපි සසරෙන් එතර කරවන්න. ඒ අදහසම හිතේ තියාගෙන උන්වහන්සේ දේශනා කරනවා සමහර අවස්ථාවල කියනවා මහණෙනි අසුරු සැනයක් වදින මොහොතක්වත් මම නැවත ඉපදීමක් නම් වර්ණනා කරන්නේ නැහැ කියලා. අසුරු සැනයක් වදිනවා. එතකොට එහෙනම් ඒ තරම්ම උන්වහන්සේ දකින්නේ ජාතිය දුකයි කියලා. ජාතිත්. දැන් බලන්න පින්නොනේ අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න අපිට ආයතනයක් ඉපදුනාට පස්සේ ඇස ඉපදුනා කියන්නකෝ. ඉපදුණු ඇස නිසා යම් රූපයක් දැක්ක කියන්නකෝ. ඒ දැකපු රූපේ ආරම්භය අපි දැන් ඒ රූප ලබා ගන්න ගිහිල්ලා මොනතරම් දුක් පීඩා වලට ලක් වෙලා තියෙනවද බලන්නකෝ. පින්නනි ආයතනයක් පහළ වුණා කියන්නේම පංච උපාදානස්කන්ධයේ පහළ වීමයි. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ දුකයි. එහෙනම් ආයතනයක් පහළ වුණා කියන්නේම දුකේ පහළවීමයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්නත් ආයතනයක් පහළවීම જાතියයි පහළ වුණ ආයතනයේ නැතිවීම නිරුද්ධ වීම මරණයයි. ඉතින් ආයතනයක් පහළ වෙන්න නම් ඇසයි රූපයයි චක්කු විඥානය කියන තුන් දෙනාගේ පහළවීම තියෙන්නම ඕන. එතකොට අන්න එහෙනම් ඒ තුන් දෙනාගේ ඒ හේතු ගැටෙනකොට යමක් දකිනවා. හේතු ගැටුනොත් යමක් දැක්කා ගැටුණු හේතු නිරුද්ධ වෙනකොටම දැකපු ඵලය දැකපු ඵලය කුමක් වෙන්න ඕනද? නිරුද්ධ වෙන්න ඕන. නමුත් අපිට පැහැදිලි අවබෝධයක් නැති වුණොත් අපි හිතනවා හේතු ගැටුණු නිසා දෙයක් දැක්ක ඇත්ත. හැබැයි හේතු නිරුද්ධ වුණ වෙනකොට ඒ දේ නිරුද්ධ කියලා අපි දන්නේ දන්නේ නැති වුණාට පස්සේ පින්වත්නි ඕකට හසු වෙලා ගහගෙන යනවා. එතන ඉඳලාම අපි දැන් මෙතෙන්දි දැකපු රූපයක් අරඹයා ඔබ ගෙදර ගිහිල්ලා සිහි කරන්න පුළුවන්. සිහි කරලා අනේ හොඳයි සපයි කියලා ඒ ගැන සෝසුසුම් හෙලන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරොත් දැන් මොකද්ද මම මේ සිහි කරන්නේ මම මේ දැකපු රූපයක් එතනින්ම නිරුද්ධ වෙච්ච රූපයක් එතනම හේතු නිරුද්ධ වෙලා. නමුත් මගේ හිතේ තවම ඒක නිරුද්ධ වෙච්ච බව දන්නේ නැහැ. දැන් මම ඇත්තටම මේ දේ ආරම්භය දුකට හෝ සතුටට හෝපත් වෙනව නම් පත් වෙන්නේ කුමක් දිහා බලාගෙනද? දැන් මේ දැකපු රූපේ තියෙනවද? දැන් ගෙදර ගියම් මෙතන දැකපු රූපේ ගෙදර ගියම් තියෙනවද? නෑ. ඒ වුණාට දැන් ඔබට එක්ක සතුට දෙන දෙයක් නම් හරි සතුටෙන් කතා කරනවා. දුක්ගෙන දෙයක් නම් දුකෙන් කතා කරනවා. දෙයනේ දැන් දුක හෝ සතුට හෝ ඔබට ලැබිලා තියෙන්නේ ඒ දැකපු දේ ආරම්භයනේ ඔබ ඒක වින්දනය කරන්නේ ඔබේ පංච උපාදානස්කන්ධය දිහා බල බලා තමයි දුක් වෙන්නේ හෝ සතුටු වෙන්නේ. අන්න බලන්න. නැත්නම් ඒ රූපේ හේතකින් නෑනේ. නමුත් ඡායාවත් එක හොඳට තියෙනවා අපිට ඒක දැහුවා වගේ. අන්න ඒ තරම්ම පින්වන්නේ පටලැවිල්ලක තමයි අවිද්‍යාවක තමයි අපි ඉන්නේ. ඔබට ඔන්න ඔය විදිහට යම් ප්‍රමාණයක සිහිපත් කරගන්න පුළුවන් වුණොත් දුක කියන්නේ කුමක්ද? ද ඒ දුක කියන්නේ කුමක්ද කියලා දැනගත්තොත් දැකගත්තොත් ඔබ ඒ දුකට තියෙන ආසාව නැති වෙනවා. ඒ දුකට තියෙන ආසාව නැති වෙනවා කියන්නේම තණ්හාව නැති වෙනවා. ඒ කියන්නේ සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වුණා කියන්නේම Nirodhe සාත් වෙනවා. ඒ කියන්නේ Nirodhe සාත් වීම පිණිසම කරපු වැඩ පිළිවෙල තමයි මාර්ගය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍යෙම පින්වත්නි එකම දසුණක් තුල එකම දර්ශනයක් තුල එක්ව එක විටම පරමාර්ථය තුල වැඩෙනවා. ඒ නිසා ඔබට ඒ විදිය දහමක් දැකලා රාගයන්, ద్వේෂයන් ප්‍රහාණය කරන්න පුළුවන් විදියකට හිත සකස් කරගන්න පුළුවන් වුණොත් ශක්‍රදේවීන්ද්‍රයාත් ඔබට নমස්කාර කරනවා පින්වත්. ඒ නිසා මේ සියලු පින්වතුන්ට උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා කියලා සාකච්ඡා අද විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ලීලාවති සමරවීර මහත්මිය නොම්බර 72 මහවීදිය පානදුර පවුලේ සැමට සෙත්පතා සහ පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් විදේශගත වී සිටින පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ නිසා ඒ පින්වත් පිරිස නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා මේ සම්බන්ධ වුණා වූ ඔබ අප හැම නමින් මේ පරිලෝයන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න ඒ වගේ මේ සම්බන්ධ වුණු ඔබ අප හැම දිනාටම උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදෙන සියලු පින් කැමති දෙවිවරුද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු සියලු දිනාටම තෙරුවන් සරණයි සූත්‍ර ධර්ම දේශනාව පවත්වන්නට අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්දයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අප පිරිනමා සිටිනවා. ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්දයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ සූත්‍ර ධර්ම දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දුන්නේ අංක 72 මහවීදිය පානදුර කියන ලිපිනෙහි පදිංචි ලීලාවති සමරවීර මහත්මිය ප්‍රමුඛ දූදරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් විසින් අපි ආරාධනය කරනවා ගෞරවනීය දේශකයන් වහන්සේට පරිශකාර පූජා කරන්න. ඔබට මතක් කරන්න ඕනේ මෙවන් වූ උතුම් සද්ධර්ම දේශනාවන් පැය 24 පුරා ඔබ වෙත sannivedanaya වෙනවා. ඉතින් මෙවන් වූ වැඩසටහන් වලට ඔබට ඔබේ සදැහැති දායකත්වය ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම දිනයකට ධර්මදේශනා හත අටක් පටිගත වන බෞද්ධයා රූපවාහිනිය බෞද්ධයා ගුවන්විදුලිය වෙනම ධර්මදේශනාවන් පටිගත වීම සිද්ධ වෙනවා. ඒ ධර්මදේශනාවන් වලට ඔබ දායක වෙනවා වගේම ඔබට මෙවන් වූ සජීවී ධර්මානුශාසනාවන් වලට දායකත්වය ලබා දෙන්නට අවස්ථාව තිබෙනවා. දැන් මේ මොහොතේදී ගෞරවනීය දේශකයන් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන මොහොත අපි නැවත වරක් දේශකයන් වහන්සේට දේශකයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර චිරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවායි කියන ප්‍රාර්ථනාවත් සමගින් අද සූත්‍ර ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් Thank you.